නමෝ තස්ස භගවත your time. අපි සම්බුද්ධා චක්කු කරණී ඥාන කරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කතමා பரணி කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යම් හය මේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෙරියති ඉදං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ඉදං දුක්ඛං අරිය සත්‍යං කිමේ භික්ඛවේ පුම්බේ හනනුස්සුතේ සුදම්මේසු Časníkom udebá dňa පනිදං දුක්ඛං අවිය සත්‍යං පරිඥාතන්ති මේ භික්ඛවේ පුම්බේ හනනුත්තේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං තම් දුක්ඛ සමුදයං අරිය සත්‍යම් තිමේ වික්කවේ පුම්බේනනුස්සුතේතු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා පනිදම් දුක්ඛ සමුදයං අරිය සත්‍යම් පහතබ්බම් තිමේ භික්කවේ පුම්බේ හනනුත්තේසු ධම්මේසු චක්කුං උදපා વિદ્યા ઉદપાદી હા લોકો ઉદપાદી સંકોપનિદમ દુઃખ સમુદયં હરિય સત્યં પહીનંતિ મે બિકવે પુબ્બે હનનુસુતે સુદમ્મ සතතං උදපාති ඥානං උදපාති පඤ්ඤා උදපාති විද්‍යා උදපාති ආලෝකෝ උදපාති ඉදම් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං තිමේ භික්ඛවේ පුම්බේ උපපාති ඥානං උදපාති පඤ්ඤා උදපාති විද්‍ය උදපාති ආලෝකෝ උදපාති සංකෝ පනිදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතම් බම් ಪುರವೇ ಪುಂಬೇನನ್ನು ಸುತೇತು ತಮ್ಮೇಸು ತಕ್ಕೂ ಉದಪಾದಿ ಜ್ಞಾನಂ ಉದಪಾದಿ ಪನ್ನ තං සච්චික තන්ති මේ භික්කවේ පුබ්බේ අනනුසුතේ උදම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාති ඉදම් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යන්තිමේ භික්ඛවේ පුම්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කු උදපාති ඥාන අඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි සංකෝ පනිදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්තං භාවේ තම්බන්ති මේ භික්කවේ පුම්බේ සුතේතු ධම්මේසු චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි සංකෝපනිදම් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යම් පාවිතන්ති මේ භික්කවේ කුම්බේ අනනුස්සුකේසු ධම්මේසු චක්කුං උදපා විඥානං උදපා සමන බ්‍රාහ්මණියා පජාය සතේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අபிසම්බුද්ධෝ පත්තං ඥාසින් යතෝ චකෝ මේ භික්කවේ ඉමේ සුතතුසු අරිය සත්තේසු Bye. Oh. ඉදම වෝච භගවා අත්තමන පංචවග්ගියා දික්කු භගවතෝ වාසිතං අභිනන්දුන්ති ඉමස්මින් ච පනවෙය්‍ය ප්‍රීතමලන් ධම්ම චක්කුම් උදපාදී යං කිංචි සමුදය ධම්මං සබ්බම් තන් නිරෝධ ධම්මන්ති පවත්තිතේ තපන බා back මනුස්සාවේසු පරනිම්මිත වසවත්තීනං දේවානං සද්දං සුත්වා බ්‍රහ්ම පාරිසජ්ජා දේවා සත්ත මනුස්සාවේසු බ්‍රහ්ම පාරිසජ්ජා බ්‍රහ්ම පුරෝහිතා දේවා සත්ත මනුස්සා වේසුම් බ්‍රහ්ම පුරෝහිතා නම් දේවානම් සත්තං සුත්වා මහා බ්‍රහ්මා දේවා සත්ත මනුස්සා වේසුම් මහා බ්‍රහ්මානං දේවා පරිත්තාබානම් දේවානම් සම්දන් සුත්වා අපමානා බාදේවා සබ්ද මනුස්සාවේසු අපමානා උබා දේවා සත්ත මනුස්සාවේකුම් පරිත්ත සුබානම් දේවානම් සබ්දන් සුත්වා අප්‍රමාණ සුබා මනුස්සාවේසුම් සුභ පින්නකානම් यस्सानं देवानं शब्दं श्रुत्वा सुदस्ति देवा शब्दमनुस्रावेषु सुदस्तीनं देवानं शब्दं श्रुत्वा हकनित्यका देवा शब्दमनुः ඒතම් භගවතා පාරාණසියං ඉසිපතනේ මිගදාය අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්‍රතිවත්තියං සමනේ Then. कर्मदेवानं देवानुभावं अतपो भगव